මම දවසට දවසට විනාඩි 20ක් 25ක් පමණ භාවනාවේ යෙදෙම යෙදෙන අයෙක් මී. මම භාවනාවට ඉඳගත් වහාම ශරීරයේ කැසීමක් වැනි යමකට සිත යොමුවන අතර ආනාපානය බැලීමක් සිදු නොවේ. ඇතැම් විට පපුව ප්‍රදේශයේ පිම්බීම හා හැකිලීමක් දැනේ. ශරීරයට සිත යොමු කර එසේ සිටියදී සිත සංසුන් වන බවක් දැනෙන අතර මොහොතකින් පැන්සලෙන් ලාවට ඇඳ තිබූ චිත්‍රයක රේඛා තද කර නැවත උඩින් අඳින්නක් මෙන් ශරීරය දැනෙන්නට පටන් ගනී. මම භාවනාවට ඉඳගත් විට සිත තුළ කෙනෙක් මා සමග කතා කරමින් සිටින බව හැඟෙන අතර ටික වේලාවකින් මට නොදැනීම සිත පිට ගිය විට ඇය මට කතා කර ඔබේ සිත පිට ගොස් තිබෙනවා යයි කියූ විට ඒ ක්ෂණයෙන්ම මම නැවත ශරීරය දෙස බලමින් සිටිනු දැක ගන්නට හැකි වේ. යම් වේලාවකට පසු සිත වේගයෙන් පිටට පිටතට ගොස් ක්ෂණයෙන් නැවත ශරීරයට ඒම එක විට එක බොහෝ වාරයක් සිදුවන අතර ඒ සෑම විටම ඒ බව මට සිහි කරන්නේ අර මට කතා කරන සිත තුළ සිටින ඇයයි. මෙසේ සිදුවන අතරතුර ඇතැම් විට මට මගේ දෑතේ ඇඟිලි පිම්බී ඇඟිල්ලේ යට ඇඟිල්ලේ සිට අත දිගේම එම පිම්බීම ව්‍යාප්ත වන බවක් ඇතැම් විට දැනේ. ඉන්පසු මට සිත මා විසින් පිට නොයැවුණු බව හැඟී ඇති විටද යම් යම් එකිනෙකට අසම්බන්ධ හීන වැනි දේවල් පෙනෙන අතර සුළු ගැස්මක් වැනි දෙයක් ඇති වී නැවත ශරීරයට සිත යොමු වේ. එලෙස නැවත ශරීරයට සිත ආ විට මට සිරුර වේගයෙන් ස්පන්දනය වරහන් ඇතුලේ ভাইබ්‍රේට් කියලා ලියලා තියෙනවා. ස්පන්දනය වන්නාසේද ඇදගෙන යන්නාසේද දැනෙන අතර එම ගතිය උත්සන්න වී සමනය වී නැවත සාමාන්‍ය තත්වයට ළඟා වූ පසු භාවනාව නතර කරමි. සිත තුලින් එවැනි කතා බහ ඇසීම මගේ දෝෂයක්ද? මීළඟට මා අනුගමනය කළ යුතු මාර්ගය පිළිබඳව පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මට පේන්නේ ගොඩක් වෙලාවට ඉඳගෙන ඉන්න වෙලාව මදි නිසා ලැබෙන අත්දැකීම් වලට ගොනු වෙන්න වෙලාවක් නැහැ. ඒක නිසා විනාඩි 25ක් පමණ කාලයක් කියලා කියන දවසින් 60න් එකයි වාඩි වෙන්නේ. ප්‍රතිනිසා බලුවන් නම් මේක හරි කියලා හිතනවා නැත්නම් මේකේ ඉදිරියක් බලාපොරොත්තු තියන්න පුළුවන් නම් විනාඩි 35 35 වතින් වැඩි කරන් බලන්න ඒක තමයි ප්‍රථමයෙන්ම කළ යුතු ගුණාත්මක ප්‍රමාණාත්මක වැඩි කිරීම. දෙක අහසේ චිත්‍ර අඳින්න හදනවා වගේ canvas එකක් නැතුව මේ මූල කර්මස්ථානයක් නැතුව එහෙම නැත්නම් එක දිගටම භාවනාව yaadena අරමුණක් නැතුව මේ අරමුණු බුදුහාමුදුරගේ වචනෙන් කියනවනම් මල්මානයකට අමුණපු නැති මලුයි මල්මානයකට අමුණපු මලුයි අතර වෙනස වගේ. මල්මානයකට අමුණපු මල් හුලකට ගහගෙන ගියත් එකකින් ගන්න ගම ඔක්කොම එනවා. මල්මානයකට අමුණු නැති මල් වලකට මල් ආසනෙට හුලං ගැහුවොත් ආයෙ මොනිටර අමුණන්න ඕනේ. ඒ නිසා මේ භාවනාවේ යන තේමාවක් පේන්නේ නැහැ. ඒක ආනපානෙ මත ඉඳගෙන ඉන්න බව එහෙම නැත්නම් මොනවා හරි දෙයක් යෝගාවචර චින්තන මේ චිත්‍රයේ අඳින්න තේමාවක් මේ කැන්වස් එකක් එතන මේ මල් මාලේ යමුනන නූලක් තියෙනවා. ඉතින් අන්නේ කාරණා දෙකම දැන් පේන්න නැහැ. හැබැයි ඒතියෙද්දිත් භාවනාවේ අනුග්‍රහයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ භාවනාවෙන් Tamanට අනුග්‍රහ ලැබුණාට Taman ඒකට අවශ්‍ය වැල යන පැත්තට වැත්ත ගහලා දීලා නැහැ. අනුග්‍රහ කරලා නැහැ. ඉතින් ඒ කියන්නේ මේ දෙන්න අඳුරගන්නේ නැහැ තාම. ඉතින් ඒතකොට කවුරු හරි ඇවිල්ලා අනම්මනම් කතා කතා කරනවා. ඉඳක නීතිය වැඩි පිට ගියා වැඩි ඒක ඒ කොයි එක වුණත් Tamange වාසියට ගන්න පුළුවන් මේ ලැබෙන අත්දැකීම දිගේ පොඩ්ඩක් ඉදිරියට යන්න ඕනේ. එහෙම කවුරු හරි ඉන්නක හොඳයි හොඳයි වගේම නරකයි. මේ අපි අපේ ස්වභාවයේ වෙන ඕනම දෙයක් පුද්ගල ආරෝපණය කරන එක තමයි මනුෂ්‍යයාගේ හැටි. ඒක එක්කෝ ආත්මයක් නැත්නම් දෙයියෙක් නැත්නම් බ්‍රහ්මෙක් ඒ නැත්නම් කවුරු හරි කරන දෙයක් කියලා තමයි හිතන්නේ. ඉතින් ඒක තමයි මේ අනාත්ම සංඥාව ආත්මයට ගත්තාට පස්සේ පිටින් කතන්දර ගොතනවා. අසුබ දේ සුබයක් ගත්තට ගමන් පස්සේ ගමන් කතන්දර ගොතනවා. අනිච්ච දේ නිච්ච කියපු ගමන් කතන්දර ගොතනවා. ඉතින් මේ කතන්දර ටික විතරයි ලෝකේ තියෙන්නේ. මේක ඔයදෝ යන චිත් ටිකක් දැකලා ඉතින් රූපයක් කියලා හිතනවා. එහෙනම් මොනවා හරි වෙන සිද්ධියක් ඇහුණා කියලා හිතනවා. එහෙම නැත්නම් මට කවුරු හරි දැක්කුවා කියලා හිතනවා. මේ මොකක්වත්ම නැති තැනකින් මේ ප්‍රභවය පටන් ගන්නවා. මට ඇත්තටම කියනවද මේ සද්ද ස්වභාවයෙන් එනවද සිංහලෙන් කතා කරනවද ඉංග්‍රීසියෙන් කතා කරනවද කියලා ඇහුවොත් එහෙම මොකක්වත් මෙතන නැහැ. අපිට කොහෙන්දෝ සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඒක සංඥාවක්ද? නැත්නම් වේදනාවක්ද? භාෂාවක්ද? කතාවක්ද? මොකද්ද කියලා බැලුවොත් ඒ කිසිම නැති දෙයකින් තමයි මේ අක්ක කෙනෙක් හදාගෙන තියෙන්නේ. මට අහවල ඇවිල්ලා කතා කරනවා කියන්නේ. මේ තමයි අපි බහතෝරන්න පටන් ගත්ත දවසේ ඉඳලා අනන ඇනිල්ල. කිසියම් පදනමක් නැති දෙයකින් අපි නිර්මාණ කරන ප්‍රතිබිම්බ සතනවා. කතන්දර ගොතනවා. කතන්දර ගොතාට පස්සේ ඉතින් ඊට පස්සේ අනේ එයා බලන්නකෝ වමනි කරනකොට කළු පාටට තිබුණා කපුරු තට්ටක් වායි කියලා ක්ලික් කරනවා. අනිත් එකනා කියනවා අනේ මං ඇව්වේ මං කිව්වනේ මනුස්සයා කපුරු තට්ටක් වායි කියලා. ඒක එක්කනා ඉතින් කපුරු තට්ටච්චත ගන්න අනිත් එකනා බලන්නකෝ එක්කෙනෙක් කපුටේ කවුන කරලානේ. නෑ නෑ කියන්නේ ඉතින් මං ඇහුවනේ. ඊට පස්සේ අනිත් කෙනා කපුටු දෙන්නේ. අන්තිමට කපුටු හත් දෙනා වෙනවා. අර කළු පාට කියපු වචනේ. ඕවර තමයි සම්පප්පලාප කියලා කියන්නේ. ඕව තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. ඒක නිසා අපිට ඊතර මේ කවුදෝ සුදු ඇඳගෙන ආවිල්ලා මෙහෙම මෙහෙම කරයි කියලා. ඉතින් සමාන්ට ඒක සද්දත් නෙවෙයි, බාධාවකුත් නෙවෙයි. මේ හිතට ඇති සංඥාවක්. ඒකට ගෑනු ආත්මයක් තියලා බාධාවකුත් දීලා මේ සිංහලත් කියලා පටවලා ඊට පස්සේ අපි කතන්දර ගොතනවා. ඒක නිසා මෙච්චර ලස්සන තොරතුරු ලැබිලා තියෙද්දි පුද්ගල ආරෝපණයට කරන්නත් එපා. තාම මේකට පුංචි අනුග්‍රහයක් කරන්න. මේ භාවනා කරන කාලේ පොඩ්ඩක් වැඩි කරන්න. මේ යන්තම් භාවනා හේම වේගන එනකොට භාවනා යන්තම් මට්ටම් වේගන එනකොට නැගිටින. ඒ හැමදාම කෙපල සුද්ධ කරනවා විතරයි. ගෙවල් හැදිලක් නැහැ. ඒ නැත්තම් කුඹුරු කොටනවා විතරයි. පැපිරිල්ලක් නැහැ. එතකොට තරුවට තනකොළ වැවෙනවා. සාමාන්‍යයෙන් තියනකට වැඩිය තනකොළ වැවීම තර වැඩි. හාලා සුද්ධ කරගත්තට පස්සේ ඒ නිසා සරු පොළේ තරු පොළවේ මේ නානා වල් පැල පෙළවේ. ඒ නිසා වහාම බෝ ගැටේ දාන්න. බෝ ගැටේ දැම්මේ නැත්තම් එනතන තමන්ගේ මූල කර්මස්ථානයක් මැද පදිංචි කරේ නැත්තම් ওই නානා ආකාර දේවල් ඇතුළට වැද ගන්න හදනවා. මේ නිසා ඒ ප්‍රධාන අරමුණු ප්‍රධාන කමඨා සුද්ධ කිරීමේ කාරණා තුනයි. චික වේලා වැඩි කරන්න ඕන වේලාව දෙක මේ භාවනා දිගට පවත්වන තේමාවක් මූල කර්මස්ථානයක් හොයා ගන්න ඕනේ. තුන මේ අහකින් එන දේවල් වලට පුද්ගලාරෝපණය කරන්න එපා. කරරපු ගමන් යකා වෙනවා. ඊට පස්සේ දුවන්නේ යකා අරගෙන තමයි. මේ කොහෙදෝ යන්නේ එකක් අක්ක කෙනෙක් කරගෙන බාධාවක් කරගෙන උපදේශ පන්තියක් කරගෙන යන්නේ අර Tamanට පදනම පාදත්ත කරගන්න මූල කර්මස්ථානයක් නැතිකමේ ප්‍රශ්න නිසා මේ කතන්දර ගොතන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. අතිගරු පූජනීය ස්වාමින් වහන්සේ පසුගිය මාසයක කාලයක් ඇතුළත අත්විඳි හොඳම පරියංක භාවනාව පිළිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේගේ දෙපා නමද අවසර පතමි. මෙදින මැදින්පුර පෝය දිනය විය. පාන්දර දෙකට අවදි වී සිරිත් පරිදි මෛත්‍රී භාවනාව සිදු කර නිවසේ කටයුතු සිදු කර සෑම පෝය දිනකම මින් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා පිළිවෙත් පිරීමක් ලෙස පන්සලේදී අටසිල් සමාදන් නොනෙමි. උදෑසන වන්දනා කිරීම වලින් අනතුරුව හීල් දාණය වළඳා සීල සමාදානය මෙහෙවන ගරු ස්වාමින් වහන්සේ විසින් ආනාපාන සති භාවනාව සඳහා කමඨාන් ලබා දුනි. එක්වරම පෙරපුරුදු ලෙස පහසුවෙන් පර්යංකයේ සිට යටිකය අමතක කර උඩුකයට හිතගෙන ඉන්පසුව නාසිකාග්‍රයට හිතගෙන මූල කර්මස්ථානය ලෙස හුස්ම රැල්ලේ සිත පිහිටුවා ගතිමි. තව දුරටත් ගරු ස්වාමින් වහන්සේ නවකයන්ට වැඩිදුර උපදෙස් ලබා දෙන බව දැනුණ නමුත් එම කතා කරන සද්දය බාධාවක් නොවි හොඳින් සිත හුස්ම රැල්ලේ ඒකාග්‍ර කර ගැනීමට හැකි විය. ටික වේලාවක් යන විට හුස්ම රැල්ල නොදැනී ගොස් නිදිමතක් වැනි ආකාරයට හිස පහත්වන ආකාරයත් ඊටාම නිශ්චල බවකුත් අත්විඳෙමි. පාන්දර නැගිට නිසා මෙලෙස නිදිමත ඇති වුණු බවක් සිතට දැනුනෙන් ලීන නොවි භාවනාව කළ යුතුයයි හිත වීරිය වඩා ගතිමි. එවිට හිස කෙලින් තබාගෙන පෙර පැවති නිශ්චල තත්වයෙන්ම හුස්ම රැල්ල පිළිබඳව නොදැනී සුළු මොහොතක් ගත කෙලිමි. මේ ආකාරයට තුන් වතාවක් නිදි කිරා වැටීමක් වැනි අත්දැකීමක් ලැබුවෙමි. ඒ සෑම විටම පර්යන්කයේ සිටින බවත් නිදිමත ගතියක් එන බවත් දැන සිටියෙමි. නිශ්චලභාවයේද දිගටම විය. ඉන්පසු ඊතා ප්‍රසන්න සෞම්‍ය ආලෝකයක් මැද්දේ සිටින බවක් සිතට දැනිනි. නිදිමත ගතිය නැති විය. එය සිතට සතුටක් ගෙන දුනි. තව දුරටත් හුස්ම රැල්ල නොදැනී නමුත් ඉතා නිශ්චල සෞම්‍ය ආලෝකයේ නිදහසේ ශුන්‍යභාවයක් සහිතව සිටින බවක් වැටහුණි. මොහොතකින් පිටුපසින් කරවල ස්ථානයකට ඇදීමක් හෝ ඇදී යාමක් සිදු වූවක් කිසිම ආයාසයකින් ව්‍යායාමයකින් තොරව නැවත වතාවක් පෙර සිටි ශුන්‍ය නිශ්චල සෞම්‍ය ආලෝකයේ මැදට පැමිණ සිටින බවක් වැටහිණි. මේ ආකාරයට තුන්වරක් සිදුවිය. ඉන්පසු කොපමණ කාලයක් දැයි නිශ්චිතව කිව නොහැකි වුවත් පෙර සිටි ඊතා සෞම්‍ය නිශ්චල ශූන්‍ය ආලෝකයේ ඇසුරෙහි සිටින බව දැනුනි. කිසිම කායික හෝ මානසික පීඩාවක් නොදැනිනි. භාවනාව අවසන් කිරීමට ගරු ස්වාමින් වහන්සේ වැඩම කර ශබ්ද විකාශන යන්ත්‍රයේට යන්ත්‍රයෙන් ශබ්දයක් ඇති කිරීම නිසා භාවනාවෙන් පිටවෙමි. මේ මේ ආකාරයේ අත්දැකීමක් නිස්සරණ වනයේන් පිටදති ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම අත්දැකීම මහත් ප්‍රීතියක් සෙහිම නිදහස් බවක් ගෙන දීමට සමත් විය. ආලෝකයෙන් අඳුරට ඇදී යාම දැනුනේ ඔන්චිල්ලාවක සිටින විට වැඩි වේගයක් ලබා දීමට ඔන්චිල්ලාව පිටුපසට ඇද අතාරින ආකාරයටය. කිසිම බියක් චකිතයක් හෝ සැකයක් වැනි සිතුවිලි නැති ඊටාම ශුන්‍ය නිශ්චල බවක් සෑම විටම අත්වෙන්දිමේ. මෙලෙස අත්විඳීම ඔබ වහන්සේගේ මඟ පෙන්වීම මත කරගෙන එන භාවනාවේ දියුණුවක් බව වැටහි. එම නිසා ඒ පිළිබඳ කෘත කෘතගුණ පූර්වක පුණ්‍යානුමෝදනාව පිළිගන්වමි. ඔබ වහන්සේගේ ශාසනික කටයුතු සිදු කර ගැනීමට සසරේ යම්තාක් තුන්කල් පිරිස පින් පතා නම් ඒ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමි. තෙරුවන් සරණයි. මේක නිකන් ගංගෙන් වතුර බීලා මුඳට ආවඩන කතාවක් තියෙන මේ මේ උගන්නපු හාමුදුරන් ගැන වචනයක්වත් ස්තුතියක් නැහැ. ඒ කරපු පන්දරේ නමක්වත් සඳහන් නැහැ. Nissan වලටයි මගේ account එකටයි ඔක්කොම සල්ලි ටික දාන්නේ. ඔක්කොමලා මොහොතට ආවඩනවා අර අර වගේ හාමුදුරන්ට කොච්චර අනුග්‍රහ කරන්නද කොච්චර උදව් කරන්නද. ඒ වගේ ස්ථානයකට කොච්චර අපි ගරු කරන්නද. ඒ නිසා මේ මෙච්චර ලස්සන ලියුමක් ටිපේ කරන්න බයින්න මට ඕන කමක් නැහැ. නමුත් මතක තියානින්න තමයි ලෑස්ති නම් හැම කෙනාම කර්මස්ථානාචාරි වුනේ. තමයි ලෑස්ති නැහැ හැමතැනම භාවනා මධ්‍යස්ථාන. තමයි ලෑස්ති නැත්නම් නිසන් වලට ගියත් බැනලා ඉන්නේ. ඒ නිසා ඇතුළේ වෙනස වෙනවා. අපි හිතුවත් නැතත් ඒක වෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ අමර යුගයක ලංකාවේ. නැත්නම් මේ මානවයයි. ඒ නිසා අපි යම් වෙලාවක ලෑස්ති නම් ඒ ලෑස්ති නුට තේරෙයි දකින්න දකින්න හැම එකම කමටහනක් වෙනවා. පේන පේන හැම කෙනෙම කර්මස්ථානාචාර්යවරයෙක් වෙනවා. යන යන තන භවන මධ්‍යස්ථානයක් වෙනවා. ඉතින් ඒ ඒ වෙනකොට ඒ උදව් උපකාර කරන සියලු දෙනාටම අපි අපේ මුල් ගුරුවරයන්ට වගේම උදව් කරනවා. සර්වඥාන්සේ තමයි මේ මුල පුල්පත ඊට පස්සේ ගේන හැම කෙනෙක්ම එක එක්කනට උදව් කිරීමෙන්මයි හැදෙන්නේ. ඒ නිසා අපිට වැඩිපුර ඕනේ නැන ශාසනයට උදව් ආධාර ලොකුම තැනටම account එක ලොකුම account එකට විතරක් දාන්න යන්න එපා. ඒ හැම කෙනාටම අඩුවන ජුජුබ්ස් කෑල්ලක්, සීනි බෝලයක්, චොක්ලට් කෑල්ලක් අනම්මන ටිකක් දීලා පොඩ ෂේප් කරගන්න ඕනේ. ඉතින් මේ මේ සුබෝධරාමේ වෙච්ච වැඩද දන්නේ මේ. එහෙම කියලත් නැහනේ. හරිම කැතයිනේ. අඩුවානේ මේ කොහෙද කියන එකවත් ඒ නිසන්වණයෙන් පිට කියලත් ඒ account එක කරලා නිසන්වණයට තමයි තෑගි දාලා තියෙන්නේ. ඒකත් වහන්සේව මේ පින් බාර ගනිත්වා කියලා මට පවර්ලා තියෙනවා. ඉතින් මම කියනවා මේක ශ්‍රම විභජනයේට යන්න ඕන. හැම කෙනාම කොටස් කොටස් බෙදාගෙන ගියොත් ඒක පෙරහැරක් බවටපත් වෙයි. ඉතින් කමඨහන ගැන කතා කරනවා නම් කියන්න තියෙන්නේ යම් වෙලාවක කොන්චිලාවෙන් පස්ස රජුණා දැනුණත් අන්ධකාරයකට වගේ ඉස්සරහට තියෙන විවේකී සුමට ගතියට ගියත් මේ දෙකෙන් කොයි එකටද කැමැති කොයි එකටද අකමැති කියලා මම මේ යෝගාවචරය කියනවනම් මම හිතන්නේ කියයිද කියලා මොකද මම අර කලින් කිව්වට කියපු නිසා නොකියන්න හිත හදලා වගේ මම කියන්නේ. ඒක ගණන් ගන්න එපා නෑ වුණා වගේ මට කියන්න කැමතිද මේ පස්සට අන්ධකාරයට අදින එකට තමයි කැමති. නැත්නම් ඉස්සරහට කියලා තියෙන මේ සුමට විවේක ආලෝකමත් තත්ත්වයටද කැමති කියන එක කියන්න කැමතිද? ආහු නාහු රෙඩි ආවුන මා ගෑණිමයි. ඒ වුණත් කමන්නේ ඉතිරිපත් වෙච්ච ඉඳ බණින්න හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස මම දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල පන්සලේ ශාන්ත විමල හාමුදුරන් අවශ්‍රේ තමයි පොයට සිල් සමාදන් වෙන්නේ මේ එතනදී තමයි මට මේ අත්දැකීම ලැබුණේ කවුද වැඩි කරහමුදුර අන්තිමනම්ද ඒ වෙලාවේදී මම උන්වහන්සේට පොය දිනේ අවසානයේ වැඩසටහනේදී මම පින් අනුමෝදන් කරා ඒක නිසා මම මෙතනදී ඒ බව සඳහන් කරේ නැත්තේ වැඩි කාලයක් ගත වෙන නිසායි. <laughs> නෑ කවුද හාමුදුරුවෝ? ශාන්ත විමල හාමුදුරුවෝ. මං කියලා දාන්නම් ඊමේල් එක. ඊමේල් එක දාන මේක ලොක්කෝම කියලා ගංගේ වතුර බීලා ඇවිල්ලා මොහොතට ආවඩනවා. මේ හරිනේ නියම කරන එක. ඒක නෙවෙයි හරි ඒක කිව්වොත් එහෙම තවත් කතා කරන්න නැති වෙනවා. ඒක නෙමෙයි දැන් එතකොට Tamanට අර මේ භාවනා කරනකොට මේ අන්ධකාරයට පස්සට අදිනවා එකපාරක් බය වෙලා නැහැ කියලා කියලා තියෙනවා. ඊට පස්සේ හතර පොලක පහ පොලක කියලා තියෙන මේ සුමට සුන්දර විවේක දනක් තියෙනවා. මේ දෙක මානසික தত্ত্ব දෙකක් ගත්තොත් දෙකේ කොයි එකටද මන අපේ කොයි එකටද අමන අපේ. සුමට බවට තමයි අඳුරක්කට වගේ ගියාට ඒක කිසිම බයක් තිබුණේ නැහැ. නමුත් නැවතර ඇවිල්ලා සුමට තන දීර්ඝ කාලයක් රැඳී ඉන්න පුළුවන් වුණා. ඒක තමයි මට සතුට. මේක නැති වෙලාවක් අන්ධකාරයට ගියත් ඒ යන්නේ නැතුව සුමට බබේ සුමට බවක් නැහැ. සුමට බබේ ආලෝකමත් ගතිය නැතුව අන්ධකාරයක් නැහැ. මේ දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ඒතර කවදා හරි අපි භාවනා කරන්න ඕනේ. ධම්මජික හම්සොත් එකයි කාන්තිමල හම්සොත් එකයි. නිස්සාරණ වණයත් එකයි විශ්වවිද්‍යාල පන්සලත් එකයි මේත් එකයි. අන්ධකාරයට ගියත් එකයි ආලෝකයට ගියත් එකයි. අන්න එතෙන් ආපු දවසේ තමයි අපි වර්ග ભેදයක් තේරුමක් තේරුමක් කියලා කියන්නේ සැලීමක් ඇති කරන්නේ නැතුව අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන තැනට යන්නේ. ඉතින් මේක අපිට ඔය ඉතිසල කීප වතාවක කීප වේලාවක පෙන්නලා ආහාර මාර්ගයෙන්, ඍතු මාර්ගයෙන්, කර්ම ශක්ති මාර්ගයෙන් තමයි අපි අසුරු කරන අයගේ මාර්ගය. අපි හැම වෙලාවෙම අර සැප පැත්තේ ඉලවනවා. ඉලවන හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පයින් ගන්නවා. දැන් ඇවිල්ලා තියෙනවා ඉතින් අන්ධකාරට ගිය කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ පසට ඇත්තට පස්සේ ඔන්චිල්ලාව දන්නවනේ වේගෙන් යන්නේ අනිත් පැත්තට කියලා. ඉතින් මේ ඔන්චිල්ලාවේ දෝලනයක් නැත්තම් ඔන්චිල්ලාව කියන්නේ නැහැ ඒ දෝලනයේ පැති දෙක එකක් හොඳයි එකක් නරකයි කියන්නේ ඔන්චිල්ලාව නෙවෙයිනේ. මේ බලාන ඉන්න මම. ඉතින් මට පුළුවන් ද ස්වභාවයෙන් එහාට මෙහාට යන මේ දේ ඒ බලුව නැතුව මේ බලුවට ඉන්න බෑ මේ බලුව නැතුව ඒ බලුව ඉන්න බෑ ඔන්න ඔය ලස්සන සංසිද්ධියට මේ මනාපමනාප දෙක දාගෙන කිරි කලෙයි ගොම කඳුලයි ඉතින් අපි පුරුදු කරන්න ඕනේ නැවත නැවතත් මේකටම යන්න <clears throat> ගිහිල්ලා යම් දවසක අපි බලන ගියොත් ලෑස්තිලා ගියොත් සූදානම්ම ගියොත් අන්ධකාරය ආවත් පසරැද්දත් ඉදිරියට ගියත් සුමට වුණත් ආලෝකේ වුණත් දෙක සමානයි කියොත් පුදුමාකාර දෙයක් වෙනවා. දැන් පේන්නේ ආලෝකයේ සුමට බව වැඩි කියලා වෙන මොනක් අන්න නිසා නෙවෙයි මම මේකට කෑදර නිසා. කවදා හරි මේ දෙක සමව බැලුවොත් පස්සට යන එකත් එක වගේම තියෙනවා තකට තක. හොඳ පැත්තක් තියෙනවා. දැන් මේ එකක් ලොකු කරලා එකක් පුංචි කරලා පෙන්නන්නේ අපි දාන චීන කන්නාඩිය හැටි. ඒ නිසා කවදා හෝ ඒ ලෑස්ති මනසකින් ගිහිල්ලා එහෙම නැත්නම් මේ සුත්තමේ ඥානකින් ගිහිල්ලා එහෙම නැත්නම් චින්තාමය ඥානකී ලෑස්තිලා ගියොත් පෙනෙයි මේ දෙක අතර කවදා බුදුහාමුදුරලත් මේ හොඳ දෙක නරක දෙක අතර වෙනසක් නැහැ දෙකම 50ට 50 තියෙනවා. අන්තිම සෝපාකටත් එච්චරයි. එහෙම නැත්නම් මොන දුකකට ආපු වෙනද එච්චරයි. ඉතින් අර එක එකනා මේ දෙක එකක් ලෝක කරගන්නවා එකක් බරව බහිනවා කකුල අනික කකුල කෙන්චි වෙනවා. මොකක්වත් නිසා නෙවෙයි ඡන්ද මූලක සබ්බේ ධම්ම. තමන්ගේ ඡන්දේ තමන්ගේ තියෙන ඉතින් කවදාකවත් අපි හිතන්නේ මගේ මනාප නිසයි මට මේ වපර වෙලා පේන්නේ. මගේ මනාප නිසයි මේ හොඳ නරක අතර වෙනසක් තියෙන කියලා දැඟලුවාට මේ ලෝකේ ඉන්න ඔක්කොටම සැප දුක සමානයි. ඒ තියෙන කුණු හරපය අපි සැප ඉල්ලලා දරුවෝ හදනවා. සැප ඉල්ලලා අධ්‍යාපනයක් දෙන්න හදනවා. සැප ඉල්ලලා බිස්නස් කරනවා. සැප ඉල්ලලා දේශපාලනය කරනවා. මොන නාතරතෝ කරන්න බෑ. මේක බාරගනින්. බලහන බලයන් සැප තියෙනවා. ඒ හා සමාන දුකක් තියෙනවා. දුක తీරන එහා සමානස පැතුළු මෙන්න මේකට ලෑස්තිලා ජීවත් වෙන මනසයට උදෙත් එකයි දවලුත් එකයි උලෙත් එකයි පිලෙත් එකයි කොහේ හිටියත් එකයි මොකද යා කවදාකවත් නරක දිහා පුංචි කරලා බලන්න හදන්නේ හොඳ ලොක් කරලා බලන්න හදන්න යන්නෙත් නැහැ ඒ වගේම අනුන්ට මේ ලනුව කවන්නෙත් නැහැ මිනි දුක් පයින්දයි කියලා කාපන් කොහෙත් එකයි පිටිගන්නවද ඉතින් ආපුගේ ලොකු දෙයක් මම බැනුම් අහද්දි පරිදි මේ ඒ වගේම මේ මේ සංවිධානය කරන මිනිස්සු මේ වගේ පැති කරන කොට අර හඳුරන්න මේ හඳුරන්න පෝර දානකොට අර හඳුරන්න මේ හඳුරන්න මඩ ගහනකොට හරිම කැතයි මං කියන කොවිද හඳුත් දන්නවා කොවිද හඳු ඉවේ සම්තිවන හඳු තමයි සම්තිවන හඳුත් එක මේ හඳුත් ඊපෙරද හිටියා ගිහිල්ලා මේ විශ්වවිද්‍යාලේ පන්සලේ ඉඳදී හඳු ඇත්තටම හොඳ හඳු කෙනෙක් මටත් වැඩිය වැඩිමල් දැන් බලන කරපු අපහාසෙ ගරු ස්වාමින් වහන්සේ පසුගිය අවුරුදු 4ක පමණ කාලයක සිට ඔබ වහන්සේගේ කමඨහන් අනුව සක්මන් භාවනාවත් පර්යංක භාවනාවත් කරමි. සක්මන් භාවනාව වම දකුණ ලෙස මෙනෙහි කරමින් ආරම්භ කර මද වේලාවකින් පාදයේ මෘදු බවත් ලනු ප්‍රද්දුරේ රළු බවත් අත්දැකිය හැක. සක්මන අවසානයේ ඔසවනවා තබනවා ලෙස පෙනෙන මට්ටමට සතිය තීව්‍ර වේ. මද නිදිමත ගතියක්ද දැනේ. ඉන්පසු පර්යංකයට වාඩි වී විනාඩි 5ක් 10කින් ආනාපානයට නොගොසින්ම කය තැම්පත් වී ආනාපානය නොපෙනී යයි. ඉන්පසු ශරීරයේ නොදන්නා තැනක සිදුවන හුස්ම ඉහළ පහළ යෑමට සිත යොමු කළ විට සමාධිය සහ එකලස තවදුරටත් තීව්‍ර වී ගැඹුරකට යන බව දැනේ. තවත් සමහර දිනක හුස්ම ඉහළ පහළ යෑම සම්පූර්ණයෙන්ම නොපෙනී ගොස් හිත හිස් තැනක ටික වේලාවක් පවතී. මේ ආකාරයට පසුගිය මාස 9ක පමණ කාලය තුල නිතිමතා පර්යංක සහ සක්මන් භාවනාවේ යෙදීමත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමත් කළෙමි. ඒ සඳහා යොදවන කාලය මදින් මද වැඩි කර පසුගිය ජනවාරි මාසයේ අගවන විට එය ඊටා සතුටුදායක මට්ටමකට ගෙන ආවෙමි. ගරු ස්වාමින් වහන්සේ පෙබරවාරි මාසයේ මැද සිට මේ දක්වා සති 6ක පමණ කාලය භාවනාව නන්නත්තර වී ඇත. කලින් දින 10ක් 12ක් පමණ නොකැඩී එක දිගට කරගෙන බැමිණි භාවනාව දැන් එක දිගට දින දෙක තුනක්වත් කරගත නොහැක. වීර්ය ඊතා පහත මට්ටමකට බැස තිබේ. පාන්දර ඇඳෙන් නැගිට භාවනාවට යොමු විය නොහැක. එසේ හෝ නැගිට සක්මන් කළත් වෙනදා මෙන් ඉලක්කයට සිදුවන්නේ නැත. සිත නිතරම පිටපණි. වෙනදා පර්යංකයට ඉඳගෙන විනාඩි 5 10න් සංසිඳෙන ආනාපානය දැන් පැය භාගයෙන්වත් ලබා ගැනීම අසීරුය. සමීපතයන් සමග ඊතා තද ද්වේෂ පවතී. එය ඉබේ පැමිණෙන එකක් ලෙස පෙනුනද ඉක්මනින් පහව නොයයි. කලින් සංසිඳුනාසේ පෙනුණු කාම අරමුණු වලට සිත තදි නැදී යයි. කිසි කෙනෙක් සමග කතා කිරීමට හිත දෙන්නේ නැත. හුදේකලාව පැත්තකට වී සිටීමට සිටේ. සිත පුවක් ගිත්ත ගලේ ගැසුවාසේ විසිරී පවතී. මුළු ශරීරයම තුවාලයක්සේ වේදනාව ගෙන දේ. බෙඩික විටක වාහනය පදවාගෙන පාරේ යන විට විශාල වාහනයකට මුහුණලා මුහුණට මුහුණලා හප්පාගෙන ජීවිතය තොර කර ගැනීමට සිටේ. ආදු ගරු ස්වාමින් වහන්ස මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වන අවස්ථාවද <laughs> ඉස්සරහින් බර වාහනේ බල අවස්ථාව කියලා. ඉස්සරහින් බල වාහනේ අර වාහනේ දාලේට හැප්පුවොත් එහෙම කෙලින්ම ඉස්සරහට එන එකේ බල අවස්ථාව. මේ අවස්ථාවේ නොඇඩී සිටීමට කුමක් කළ යුතුද? ඔබ වහන්සේගේ මඟ පෙන්වීම নমස්කාර පූර්වක ඇයද සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂත් නිරෝගී සුවයත් ලැබේවා. මේ අවසාන වාක්‍යය තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ අවස්ථාවේ නොසලී ඉඳලා තියෙන්නේ මේ. එච්චරයි මට පේන්නේ. කිසිම භාවනා හරියන්නේ නැහැ. තුනට හොඳට බනහන වැඩි වෙලාවක් යදුනා නන්නත්තරේ කම්මැලි පුවක් පිට ගලේ වගේ ඒත් මේ කරන කෙලිල්ල දෙයියන්වත් අදහන්න බෑ කියලා කියනවා. ඒතියෙදි මේ නීචකතා කරන දේ බ්‍රහ්මයටත් අදහන්න බෑ කියනවා. ඒක නිසා ඒ කරන මනසට අදහන්නත් බෑ. ඒ ළඟ ඉන්න කෙනෙකුට අදහන්නත් බෑ. එතකොට දෙයියෝ වදිනවලු මේ මිනිස්සයා මේ අහවල් දෙයටද දන්නේ හැබැයි මේ නීතිපතා කරන කෙරිල්ල දකින්න හම්බෙන්නේ නැති જાතිකක් ලෝකේ. ඊට පස්සේ බ්‍රහ්මයෝ ඊට කලින් වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම්පිනිසාය ජායති විමර්ශ මේ නිත්‍යපතා කරන හොඳටම දන්නවා හිත විසෙනවා කිය. ඒත් හරියට නිත්‍යපතා භාවනා කරනවා. ඒත් වෙන්දට වැඩිය කරනවා. එතකොට මායя මෝහණයටපත් වෙනවා. මොකද මෙයාට මොන ලනුව දීලවත් වටන්න බෑ දැන්. මේ මනසට ලැබෙන ප්‍රයෝජනයක් නෑ. හැබැයි නිත්‍යපතා කරනවා. මේක තමයි ශ්‍රද්ධාව කියන්නේ. එහෙම නැත්නම් මේ මහමෙවුනාව ඉස්සරහට ගිහිල්ලා බුදු පිළිම ඉස්සරහා අඬා අඬා එතන ඉඳගෙන ඉන්නේ කීක එච්චර මහ දෙයක් නෙමෙයි. ඒක මේ මහමෙවුනා බුදු පිළිමේ තියෙන වටිනාකමයි මගේ ශ්‍රද්ධාව නෙමෙයි. මගේ ශ්‍රද්ධාව තියෙන්නේ ඔක්කොම කටුකොලක්. ඒ වෙනත්නම් ඔක්කොම බුවක් කිත්ත ගලී ගැව්වා වගේ ඒත් මගේ කාලසටහන යනවා. මොන්නම කෙනෙකුටවත් මෙයාට න්‍යාය පත්‍රයක් හදන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම අය දකින්නකොට මිනිස්සුන්ට ඒක තේරෙනවා. ඒ කරන කෙනාට තේරෙන්නේ නැහැ. ඒක ඔය ලියුම ලියලා තියෙන්නේ. වහකණ්ඩ හිතෙනවා. ඉතින් වහකාලත් වැඩක් නැහැ. මොකද මේ වහකාලේ ඊගාවාත්මයක් කරනොත් ඒත් පුච්චා. දැන් මේ ජීවිතය කියන එක තේරෙන. ජීවිතය ගැන හැම චිත්තක්ෂණයක්ම දුකක්. සංසාරයේ හැම කෙලවරකම පිටවීමක් තියෙනවා. ඉතින් ඒක හොඳටම පේන වෙලාව නැත්නම් මේ සත්‍ය දුක පෙළන ගතිය, තවන ගතිය මොහොතින් මොහොතට කිසිම ජවනිකා දෙකක් එක සමාන වෙන්නේ නැතුව සංකර වෙමින් විපරිණාමයටපත් වෙනවා. මේ මිනිස්සයා ඉදිරියට එන ජලකඳ කපාගෙන එහෙම ඉදිරියට යන වැටිලා ඉන්නෙත් නෑ එක තැනක ගසගෙන යන්නෙත් නෑ කාගෙන යනවා. ඊට පස්සේ මේ මිනිස්සයා වට්ටන්න ඒ වගේ මන්දෝත්සාහය කරන්න එහෙම නැත්නම් මේ මිනිස්සයාට තෑගි දෙන්නම් කියලා ස්තුති කරන්න කාටවත් බෑ. අපි මාව නලවන්න, පිනවන්න, රන් මිනි මුතු වලින් බෑ. ඇලි දොලි ගංගාවේ දී ඇල්ලේ මගේ හිත නෑ. හැබැයි මම වැඩ. මුඛාටවත් තේරෙන්නේ කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ටිකක් පැංගිරි මේක. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ටිකක් නිල්ලි ගෙඩියක් කපනකොට වගේ දිත්තයි. ඔය කාගෙන යනකොට තේරෙනවා ලෝකේ හිටපු තාක් වීරවරයෝ, ධීරවරයෝ මේ සංසාරයට මුහුණ දෙන්න වෙලාවේ කිසි කෙනෙක්ගේ සහනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කිසිම පවන්තලීමක් මොකක්වත් නැහැ. මම මේ ඉන්නේ ඉඳිල්ල මිනිස්සුයෙකුට වැඩිය වැඩිමයි. මේක උත්තරී මිනිස්සු කියන ඔසවා තැබීමක් කියනවා. කිසිම බලප්‍රෝජනයක් පේන තෙක් මානක තියෙනවා නම් අසුචි වලට වැඩිය කතයි. මොනම පේන පාසක්වත් නැහැ. හැබැයි ගත්ත කොඩිය අතාරලත් නැහැ. දජයක් අතර ගත්තා වගේ කොඩියක් අත්තා වගේ ගත්තට පස්සේ කිසිම දවසක හුලඟකින්වත් බාධාවක් එන්නේ නැහැ. ඒක මගේ අත්දැකීමෙන් කියතයි හුලඟකින් කියවත් එන්නේ නැහැ. මොකද යා ඉන්නේ බාධා වලට මුහුණ දීලා. දීවල කපාගෙන යන ගමනක් තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් හැබැයි අර කන්දනකට පස්සේ විශාල සාන්තිකර අවස්ථාවකට එනවා. හැබැයි ඒ වුණාට ඒක ඉවරයක් නෑ. ඊට පස්සේ ආයෙ ඔයිට වෙඩිය බරපතල නින්දා පහත බලාපොරොත්තු සුන්ගේ රාශියකට මුණ දෙනවා. එතකොට යාට තේරෙනවා මේ තමයි වැඩේ වෙන වෙලාව. මේ තමයි කවුද මම ඇසුරු කරන්නේ? කවුද කල්යාණ මිත්‍යා? කවුද ආධ්‍යාත්මික පිටකොන්දක් ඇති මිනිහා මේ ලෝකේ කියලා තේරෙන්නේ ඔන්න වගේ එල්ලයක් පේන්නේ නැතුව තියේදී අප්‍රතිහතව මහන්සියලා කටයුතු කරන්න. ඒතර ලෝකයා කොච්චර තුච්ඡද කොච්චර පහද්ද කොච්චර නීචද ඒගොල්ලෝ පේන අරමුණකට වැඩ කරන જાතියක්. එයාගේ තිරසනාගේ කිසි වෙනසක් නැහැ. කුදුරකට යන තිරසනාගේ මේ පේන අරමුණකට යන මනුස්සයාගේ කිසි වෙනසක් නැහැ. දැන් මෙයාගේ තියෙන්නේ උසස්ම තත්ත්වයක්. උත්තරී මනුස්ස තත්ත්ව ප්‍රතිඵල ලැබිලා නැහැ. හැබැයි තේරෙනවා යන්නේ දීවල කපාගෙන යන්නේ against the grain. ඒකේ මේ මේ මට හිතෙන විදිහට භාවනාම කරන්න ඕනේ කරන ඕනම දෙයක් දිගට කරන්න. භාවනාම කියලා දෙයක් නැහැ. එතන ගිහිල්ලා හම්බ වෙන්නේම බුදුහාමුදුරුවෝ තමයි. ඉතින් මම වැරදි නිදර්ශනයක් දුන්නා. ඒක මම මෙතනත් කියනවා මම බැනුම් අහයි. එක දිගට මිනිස්සු මරන්න ඒත් බුදුහාමුදුරුවෝ එනවා තමයි ළඟට හොයාගෙන අඟුලි මාල ඒක කරන්න ඕනේ රජ්ජු රෝගියවත් බලසෙනගක් ආවත් අම්මා ආවත් මරනවා. කරගෙන ගියාම මේ ළඟට බුදුහාමුදුර එනවා. අශෝක රජුරෝ කෙරුවේ කාලිංග යුද්ධෙදී කැති ගෑවල්ලේ විල වෙන්න. ඊට පස්සේ තේරුණා. දුටුගම රජුරෝත් කරා. මොකක්වත් නැහැ මේ දෙමළුන් ආත්මයක් නැහැ පෙති ගහතිය කිව්ව පෙති ගැහුවා. පස්සේ තේරුණා ඒ ජයග්‍රහණය කරලා පස්සේ තේරුණා මේක නෙවෙයි මෙතන තියෙන්නේ මොන දෙයක් හරි ඉදිරියට කාගෙන යන මනුස්සයා වටන්න කිසිම සබා ධර්මයකට බෑ. කිසිම ඊර්ෂ්‍යාවට ක්‍රෝධයකට බෑ. ඒක මනුස්සයා තුල තියෙන එකක් අපි මේ අනුන් කොපි කරන්න ගිහිල්ලා තුච්ච වෙලා ඉන්නේ. අපි මේ කවුරු හරි කරපු කුණුහරුපයක් කොපි කරන්න හදනවා. නිසා කියනවා ජීවිත විභාගෙන් අපි අසමත් වෙන්නේ අනුන්ගේ දේවල් කොපි කරන්න යන්නේ. කිසි කෙනෙක් කොපි කරන්න බෑ. ගත්ත පරිදි පාර ගත්තා කම්මෝගෝචිකාරෝ කාජා හෝ මා හෝ ගංගා හෝ කෙලවිච්ච නම් කෙලවිච්චාවයි කියලා ගියාම මොකෙක්වත් නැව දීරම් පස්සේ ඇවිල්ලා වඳින්න පටන් ගන්නවා. ඒක නිසා මේක තමයි හොඳම වෙලාව. අන්තිමට ඉස්සලා එක වාක්‍යයක් තියෙනවා. මේක දිගට පාත්තගෙන යන්නේ කොහොමද කියලා මට කියලා දෙන්න දෙයක් නෑ. ඔය කරන ක්‍රමෙමයි. ඔය ගිහිල්ලා තියෙන්නේ ඕක තමයි. දැන්ම Taman ඉන්නේ පාරේ සටන පාවා දෙන්න එපා. මේ ඕක ඉස්සරහට අරගෙන යන එකයි තියෙන්නේ. ඔගේ ඇඟේ හැප්පෙන මොකක්වත් නැහැ. තනිකර දෝමනස් වේදනාවක් විතරයි තියෙන්නේ. කිසිම දුක් වේදනාවක් ඔගේ නැහැ. හිතට වදින එකක් තියෙන්නේ. පේන තෙක් කැලේ කවුරක්වත් නැහනේ. මේ පාරේ කවුරක්වත් නැහනේ. ඔක්කොමල මේ ලාභ සත්කාර හොයාගෙන අතරමඟදී ගේම පාවා දීලා යන කට්ටියනේ ඉන්නේ. ඒකම තමයි දක්ෂකම. ඒකමයි මේ පෙරමග ලකුණ මේ යන පාරේ කවුරක්වත් නැහැ. මොකද ඔතෙන් ගිය කට්ටියගේ ආත්මයක් ඉතුරු වෙන්නේ අනාත්මයන්නේ දැන්. ආත්ම තියෙන කෙනෙක් හිටියෝ හොල්මන තියෙනවා. ඔතන කට්ටිය මොනම ලකුණක්වත් නැහැ. ගියේ පාරේ කොපට කුරුල්ලගේ කොබෙය ගිය පාර වගේ පාර නැහැ. නමුත් තමයි තේරෙනවා ලකුණ ලාභය සත්කාරයක් සම්මානයක් සිලෝකයක් නැහැ. පේන එල්ලයක් නැහැ. දන්නව හැබැයි මේ බුදුහාමුදුරු ඉන්න පාරේ ඉන්නේ කියලා. හැබැයි හුලඟක්වත් පේන්නේ නැහැ. ආන් ඒතියදී යන මනුස්සයාට ආජානීය පුරුෂයයි කියලා උත්තම පුරුෂයයි කියලා වඳිනවලු දෙවිගොල්ලෝ බ්‍රහ්මයෝ. අපේ ලොකු සාංශ කියලා තියෙනවා එහෙම දෙවිගොල්ලන් බ්‍රහ්මයන් වඳින බුදුන් සාදු කියන මේ පුද්ගලයාට සාමාන්‍ය ලෝකයා කෙලපිරිච්ච පඩික්කමකට තරම්වත් සලකන්නේ නැහැ කියලා. උට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා වටනවා මොකද පේන එල්ලෙකට මේ ඇදුවන්නේ. කාටවත් බෑ මෙයාව මෙයාට න්‍යාය පත්‍රයක් හදන්න. එල්ල දන්නවනම් ගැහුවා ඒකට ආය මොකක්වත් නැහැ වස ටිකක් දාපු ගමන් ගිය ගමන් කනවා කාපු ගමන් මැරෙනවා. එල්ල පේන්නේ නැහනේ. ඒ නිසා ඉන්නේ Taman ඒක කියලා හිතාගන්න. ඕක කවදාකවත් අපට කරන්න බෑ බුදුහාමුදුරෝක ආදර්ශ පෙන්නලා අපිට බණ කියලා ශාසනයක් හදලා දීපු නිසායි අපිට මේක හම්බෙලා තියෙන්නේ. හැබැයි ඒ අපිට සැකයක් තියෙනවා. හරිද වැරදිද කියලා. ඒ ඒ සැක නැතිවීම තමයි සෝවන් වෙනවා කියන්නේ. ඒ නිසා දැන් ඉන්නේ Taman ජීවල කපාගෙන යන්නේ ඔය ගේමට කැතයි චර්චුරු ගානේ. ගේමට කැතයි චර්චුරු ගානේ. චර්චුරු ගාන්න එපා යම්. ඒකල්ලල බත් එකට ඇටලා මැරුණා නම් ඒත් මම සාදු කියනවා. අර අපරාධය අර හැප්පෙන බත් එකේ ඩ්‍රයිවර් අප්සෙට් යනවා. මේ එයාට හම්බෙන නඩුව තමයි අනතුරු වළක්වා නොගැනීමේ වරදයි. මේ ආමාන මේ මිනිස්සයා කෙලිම කපනවා ඇඟට. ඒ උන්ට අරුට ගහන රුපියල් 2500ක දඩයක් අනතුරු වළක්වා නොගැනීම. පව් ඌට ඉතින් දෙයයන්ගේ විතර තමයි ඉතින් බුදුන්ගේ සරණ නැහැ. ඉතින් මේකේනා තව පොඩ්ඩක් පාරේ අයින් කළා අරමස්සට යන්න දීලා ගියොත් වැඩේ හරියයි කියලා මට හිතෙනවා. ගරු ස්වාමින් වහන්සේ භාවනා අධ්‍යක්ීම් සම්බන්ධ ප්‍රශ්න තුන අවසానයි. දැන් ධර්ම කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. අතිගරු පූජනීය ස්වාමින් වහන්සේ විමුක්ත විමුක්තිය ග්‍රන්ථය කියවීමට වාග්ය ලදිමි. උට්ටාන වීර්ය නිහතමානය කීකරුකම සහ කෘතඥතාවය පමණක් නොව පෙර කුසල්ද අනිවාර්යයෙන්ම ඇය සතුව තිබෙන්නට ඇතැයි සිතමි. අපටද එලෙසම ඔබ වහන්සේ මුණ ගැසීම මෙලෙස වෙහෙස නොබලා ධර්ම මාර්ගයේ අප මෙහෙයවීමට අවස්ථාව ලැබීම ඊට වටිනා ක්ෂණ සම්පත්තියකි. අපට එය උපරිමයෙන් භුක්ති විඳීමට මෙම පොත මහඟු උපකාරයකි. අපිද එම පොතේ සඳහන් මිහිඳු පුලුක්කුඩි මහතාට හා එම ඥාති පිරිසට පින් අනුමෝදන් කරන්නෙමු. විසඳා ගත යුතු එකම ප්‍රශ්නය ඔබ වහන්සේට යොමු කිරීමට අවසර දෙනසේක්වා. ඊතා හොඳ භාවනා අවස්ථාවකට පසු යම් දියුණු තත්වයක් ලදී නම් නැවත භාවනාව සිදු කරන විට ඒ ආරාම විට සමා වෙන්න නැවත භාවනාව සිදු කරන විට ආරම්භක යෝගියෙකු ලෙස භාවනාව ආරම්භා ඉන්පසු තමා ලද ඊතා හොඳ භාවනා අවස්ථාව මෙනෙහි කර එම අවස්ථාවට නැවත පත්වීමට චිත්ත ඒකාග්‍රතාවය වේවායි අදිටන් කර භාවනාව කරගෙන යෑම සුදුසුද. ඒ ආකාරයට කීපවරක් එම අවස්ථාවට පත්වී එම දියුණු අවස්ථාව හොඳින් වටහාගෙන ධාරණය කරගත් පසු මින් ඉදිරියට භාවනාව දියුණු කර ගැනීමටත් එම හොඳ භාවනා අවස්ථාව ප්‍රයෝජනයට ගත හැකිද කරුණාවෙන් උපදෙස් ලබා දෙන ලෙස දෙන මෙන් ඉල්ලමින් ඔබ වහන්සේටත් මෙම ශාසනික ක්‍රියා ඉදිරියට සිදු කරගෙන යාමට සියලු දෙනාගේ උපකාරයත් නිදුක් නිරෝගී චිරජීවනයත් ඒ සඳහා ලැබේවායි පතමින් නිහඬ වෙමි. වරහන් ඇතුලේ තියෙනවා මෙහිදී පර්යංක සක්මන් මෛත්‍රී බුද්ධානුසති ආදී ලෙස කුමන භාවනාවක් හෝ වේවා මේක ඇත්තටම හිතන්න අමාරුයි අපිට පොදු දල උපදේශයක් දෙන්න පුළුවන්. දැන් මේ කාලේ අඹයි දෙන කාලේ මේක මේ අවුරුදු කාලේ. ඒ නිසා විපරණ විදියට බැරිච්ච අඹ ගහක් ගත්තොත් ඒක අපි සාමාන්‍ය ක්‍රමේ තමයි gediyak ඒක විසින්ම ඉදිලා වැටෙනකන් අඹ කඩන්නේ මොකද එකක් දෙකක් වැටලා ලේනකොට වැටෙනකොට පස්සේ තමයි අපි දන්නේ ඉතුරු වෙලා තියෙන ගහේ ඉතුරු ටික දැන් කිරි වැදිලා තියෙන්නේ කියලා. මොකද ඒක යායට ඔය අඹගෙඩි හැදෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් ගෙඩියක් ඉදල වැටලා ස්වභාවයෙන් මැටෙන්න ඉස්සල්ලා මේවා කඩලා දුම් ගහලා කඩේට විකුණන්න හෝ කැමරට ගත්තොත් ඒ ගෙඩිය කිරි වැදිලා ඇද්ද මදිද කියන එක කඩපු ගෙඩි කිරි වැදිලා ඇද්ද මැද්ද කියන එක සැකයක් තියෙනවා. නමුත් ඒ ඒ පළවලේ හැදිච්ච ගෙඩි වලින් එකක් දෙයක් ඉදලා වැටෙනට පස්සේ කැඩුවොත් ඒක තමයි සාමාන්‍ය මිනිස්සු කරන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් අනිත් එකක් දැනන නරක වෙන්න පුළුවන් හුඟා කිද වැද තියෙන්නේ. ඉතින් එතකොට අර භාවනා කරනකොට පළවෙනි සැරේ දෙවෙනි සැරේ වගේ සුවිශේෂ අත්දැකීමක් ලැබීම ගහේ ඉඳලා වැටිච්ච gediwa. ඊට පස්සේ ඕනේ නම් ඉදිලම වැටෙනකන් ඉන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ ඔයාලේන්නු කනවා වවුල කනවා. ඒක නිසා වැටෙනකොට ඒවා ලේන කොට කියලා අපි කියන්නේ ලේනු කාලා වැටිච්ච වවුල් කොට කියලාත් කියනවා. ඒක නිසා කෙනෙක් පෙළඹෙනවා කඩේට විකුණන්න හරි කණ්ඩා හරි කඩා ගන්න. ඒ කඩන්න යන වෙලාවේදී මේක ඇත්තටම දුම් ගහන්න මට්ටමට දුම් ගහලා ඉදරන මට්ටමට පැහිලාද කිරි වැදිලාද නැද්ද කියන එක. ඒකින් ගෙස් වර්ක් එකක් තමයි. හිතලා මල් තමයි කරන්න වෙන්නේ. ඒ නිසා ඉස්සල්ලාම gediyak දෙයක් වැටිච්ච එක ගහේ ඉදිච්ච gediyak. ඒක කාපු මිනිස්සයයි කඩලා දුම් ගහලා ඉදවලා කනකොටයි කොහොමදක් වෙනසක් තියෙන්නේ. කලාතුරකින් තමයි දුම් ගහපු දුම් ගහලා ඉදවන කන ගෙඩිය ගහේ වෙච්ච ගෙඩිය වගේ රස වෙනවා. ඒ වගේ අදිෂ්ඨාන කරලා ගන්න මේ මාර්ගඵලයක්. එහෙනම් ඉස්සරසතාවට සිදුවෙන එකත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ වෙනස සංසන්දනය කරන්නත් බෑ. මොකද මේක එක්කෙනෙකුට පුද්ගලිකව සිදුවෙන දෙයක්. නිසා දක්ෂ ක්‍රමේ තමයි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරනට අපි ওই පොත ලියන්න ප්‍රස්තුත වෙච්ච අපේ මීතික ලොකු ස්වාමීන් වහන්සේත් උරුම පන්දි ස්වාමීන් එක්ක මේක සාකච්ඡා කරනකොට ඒ ස්වාමීන් වහන්සලා දෙනවම කියන්නේ බලාපෙක්ෂා කරන්න එපා කරගෙන යන්න. ඒක තමයි සුවිශේෂී අවස්ථාවලටපත් වෙන්නේ. පත් වුණාට පස්සේ දෙසරයක් තුන්සරයක් විතර යනකම් ඒක ඒකෙන්ම වෙන්න දෙන්න කියන. එතකොට දන්නවා මේක හැදෙන්න මේ මේ පසුබිම් සාධක මම දෙන්න ඕනේ. දුන්නට පස්සේ මට ඒ තත්ත්වයට යන්න තියෙන අවස්ථාව වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වුණාට පටන් පස්සේ වැඩි වුණාට වැඩි වෙන්න පටන් ගන්නතර පස්සේ තමයි තේරෙනවා පරිසර සාධක නොදී නැත්නම් අඩු වෙලා පවා තියෙන වෙලාවක මගේ හිත මෙන්න මේ தත්ත්වයට කිට්ටු කරනකොට මේකටපත් වේවා කියලා අදිෂ්ඨාන කරනකොටම යන්න පටන් ගන්නවා. නමුත් ඒක මේ අදිෂ්ඨාන ශක්තිය නිසා වෙන එකක්ද නැත්නම් මනෝ විකාරයක්ද හරිම අමාරුයි ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න. ඉතින් ඒකෙදි ඒ බුදුම පඬිස්සංශ මෙන්න මෙහෙම නිදහසට මේ මෙන්න මේ ලස්සන උපමාවක් දෙනවා. ගෙවල් මැද්දෑවේ ගම් මැද්දක තියෙන ගහක් කපන්න ඕන වෙච්චාම අපි ගහ කපලා ගහට ඕන පැත්තට වැටෙන්න හරින්නේ නැහැ. මොකද කොහේ වැටෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි කරන්නේ ගහ හයියතියෙදි පුළුවන් තරම් උඩට ගිහිල්ලා ලණුවක් දාගෙන ඇදලා ගන්න ඕනේ පැත්තට ගහ අතේ බරට ඇදලා තියෙනවා. හතර දෙනෙක් දාලා දිනුවා. ඇදලා ඉවර වෙලා අලුව ගන්නේ වැටෙන්න ඕන පැත්තේ අලුව යටින් කපනවා. වැටෙන්න ඕන නැති පැත්තේ අලුව උඩින් කපනවා. කපුවාම ගහ ඒ පැත්තට පෙරලෙන් තියෙන අවස්ථාව වැඩි. ඒ කරන ගමන් පොඩ්ඩක් කඹේ තද කර කර කරනවා. මෙහෙන් අලු දෙක කැපෙනවා. කැපෙනකොට ඒ අදින කෙනා අදින තතර දිනක ඉන්නවා අර මිනිස්සයා කපන මිනිස්සයා ගහ කතා කරනවයි කියනකම් ගහ අඬන වෙලාව එනකම් කම්බේට වැඩි බර දාන්න එපයි කියන. කම්බේට බර දාන්න ගිහිල්ලෙවලා අලුව කැපෙන්නේ ඉස්සෙල්ලා අදින්න කියලා කම්බේ කැඩුනොත් කැඩිලා වැටෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට. ඊට පස්සේ දැන් ගහට නගින්නත් බෑ. ඒක නිසා අමෝරාවෙන්දීදී අදින්න ගිහිල්ලා කඹේ කඩා ගත්තොත් හරි මොනවාරි වුණොත් අපිට ඕන නැති දේ සිද්ධ වෙනවා. ඒක නිසා ගහ කතා කරනකම් කපන්න කියනවා. කිරි කිරි කිරි කිරි ගාලා අර කීර කැඩෙන්න ආවට පස්සේ කඹෙන් ගන්න පුළුවන් බබා වගේ. ඉතින් ඒ කඹේට තමයි අදිෂ්ඨානය කියලා කියන්නේ. කඹේ අදින්න ඉස්සර වෙලා කීර කැපිලාද කියලා බලන්න ඕනේ. කීර කැපිලා නැතුව කඹේ අදින්න ගිහිල්ලා කඹේ කැඩුනොත් යන්නේ අනිත් පැත්තට. ඒක නිසා සැරයක් දෙසරයක් අර ඒ සුවිශේෂ ඥාන ලැබුපු කෙනෙකුට පුළුවන් කිට්ටු කරගෙන එනකොට පරිදර සාධක දැන් ඕන දැන් අදිෂ්ඨාන කරපමණින් පන්නන්න පුළුවන්. ඒකත් කරලා කරලා කරලා පුරුදු කරන්න ඒ පුරුදු කරනකොට සුවිශේෂී ප්‍රශ්නයක් මතුවෙන බව අපේ ඥාන රාමසංශ මතක් කරා. අපි හිතමු දැන් මෙහා මම දන මේ කියපු ගමන් කට්ටිය කනවා. දැන් දවල්ට කන්න ඉන්නේ ඒ වුණාට මම දිනේදී කනවා. අපි හිතමු නිකන් සාධාරණයක් වශයෙන් පළවෙනි සෝවාන් ඥානෙ ලැබුවා. මට තේරෙනවා මොකක් හරි වෙනසක් වුණයි කියලා. ඉතින් මෙයා ඊට පස්සේ ඒකට කිට් වෙන්න පරිසරය දීලා දුන්නාට පස්සේ නැවත තේනවා දැන් ආයෙත් සෝවාන් ඒ ඵල අවස්ථාව ආවා. මාර්ග අවස්ථාව ඉරදෙන් ඵල අවස්ථාවේ දාන්නවා ඒ නිසා එදා වෙච්ච එක ස්ථිර වෙනසක්. කියලා දැන් ඵල අවස්ථාවේ ඉන්නකොට මෙයා ආයෙසරයක් භාවනා කරගෙන යනකොට දැඩි අදිෂ්ඨාන ශක්තියක් එනවා ඒ වෙලාවේ. දැඩි චිත්ත ශක්තියකුත් එනවා. ඔය මොනම කරදරයක්වත් බාධාවක්වත් හිතෙන්නේ නැහැ යන්න පුළුවන්. ඒ වෙලාවේදී මෙයා සකදාගාමි මාර්ග ඥානෙට ගියාද සෝවාන් ඵල අවස්ථාවද කියන එක මොනම තාලෙන්වත් අල්ලන්න බෑ. මොනම තාලෙන්වත් නීතියක් දාන්න බෑ. ගියේකේ ගිය සෝවාන් මාර්ග ඥානේ ඵල අවස්ථාවයි. ඊට පස්සේ ඒ කරන උත්සාහය තුළදී ඊගාවට එන සකදාගාමී මාර්ග අවස්ථාවයි පොඩි වෙනසක් තියෙන්නේ කාමරාග පටික දෙක තුනී වෙනවා විතරයි. එක එක සංයෝජ ධර්මක කැඩෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ දැන් මෙයාට ඊතර එක ප්‍රශ්නකුත් නැහැ. අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේදී සෝවාන් මාර්ග ඥාන ස්ථාවර කරන්න හදනවාදී ඵල ඥාන ලැබීම අතිරේක ලාභයක්. නමුත් මූල ධර්මයේ මේ ප්‍රශ්නයක්. මෙයා දැන් මේ කරන්නේ සෝවන් මාර්ගය සඳහා යනවාද ඊට පස්සේ සකදාගාමී මාර්ගය ලැබිලා ඵලය ලැබෙන වෙලාවේදී මේ දෙකේ කොයි එකේද ඉන්නේ කියන එක මොකට සාපේක්ෂව මනින්ද සර්වඥාන්සේගේ ආශ්‍රයන්සේ ඥානෙ නැත්තම් මනින්න බෑ ඊට පස්සේ මේ ප්‍රශ්නෙට අටුවාචාර්ය වහන්සේලා අපේ ලොකු ස්වාමීන් වහන්සේලා උත්තරයක් හොයලා තියෙනවා. ඒ මොකද්ද? දැන් අපි හිතමු දැන් තකදාගමේ මාර්ගෙට ගිහිල්ලා. ඉතින් දැන් මෙයා සෝවාන් මාර්ගේ වගේම සකදාගාමී මාර්ගේ නැවත නැවත වශී කරනවා. කැමැති වෙලාවට යන්න නැත්නම් ඉබේ යන්න. එහෙම කරන වෙලාවක මෙයාට තේරෙනවනම් දැන් ආයෙ ගැම්මක් කණ්ඩ හදනවායි කිය. ආයෙ ආයෙත් අල්ලන්න හදනවා. අනාගාමී මාර්ගයට ගැම්ම අල්ලනවනම් ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ බොහමාරුවෙන් මට ඒක මගේ බුරුම ඉච්චරම දක්ෂ නැති නිසා උන්වහන්සේ කිව්වේ එහෙමනම් මේකයි මං කිව්වේ මේ දවල්ට කෑම කන්න ඉස්සලා මේක කනවයි කිය. මම දන්නවා ඔක්කොම බොහොම ආසාවෙන් අහගෙන ඉන්නේ මොකද හැම කෙනාම කැමති බත් කනවට වැඩිය තකදා ගන්න මාර්කෙට යන්න. නමුත් මම මේ කියන දේ තර්කය දැනීම පිණිස හේතුවක් කියලා මම මේ කියන්නේ. ඒ කෙනාට තේරෙනවා මම දැන් මේ සකදාගාමි මාර්ගයටත් යන්න ඇති. දැන් මේ උත්සාහ කරනකොට ඊටදී අලුත් පෙතක යනවයි කියලා කියනවා අදිෂ්ඨානයක් ගන්න කියලා මගේ මා හිත සකදාගාමි මාර්ග ඥානයට සම නොදීවා සුමාන දෙක්කට සම නොදීවා කියලා කාලයක් ගන්න කියන ග්‍රේස් පීරියඩ් එක. එන්න හොන්දට භාවනා කරන්න කියන. එතකොට කට්ටේ පැන්නනම් අදිෂ්ඨාන ශක්තිය නිසා සකදාගාමි මාර්ගයට යන්නේ අනාගාමි මාර්ගෙ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තොරතුරු අද ලංකාවේ ගොක් අඩුයි. මොකද ඒක ලිය වෙන්නේත් නැහැ, සාකච්ඡා වෙන්නේත් නැහැ. නමුත් ඔය අනිසංශික යුගයට වැඩිය අපේ ලොකු සංශිකයට වැඩිය දැන් භාවනා කරන පිරිස වැඩි. ඒ නිසා ওই කුස්සියම්මලා කුස්සිය මුල්ලේ ලැබුවක් ඉඳගෙනත් භාවනා කරනවා. ඒ හරියන්නේ ඉඳ තියෙනවා. ඒක අපි කවදාකවත් අව탁සේරු කරන්න යන්න නරකයි. සමහර ගුරුතුරු ඇත්තටම උගාක් ලේසියට මාර්ගඵල ඥාන දෙනවා, ධ්‍යාන දෙනවා. ඒක සමහර උනන්දු වෙලා කරනකොට මේක වෙන්න ඉඩ තියෙනවා. අපිට කියන්න බෑ මේක මේ වෙන්න බෑ නොවේවා කියන්න බෑ. ඒ නිසා අපි නිකන් ආර්ය අපවාදයක් කරගන්නවා. එහෙම කරන අයට අව탁සේරු කරනවා නම්. ඒක නිසා එහෙම වෙනවනම් අතිරේක ඉහළ යන්න හදනවනම් තමයි පුරුදු කරපු මාර්ග ඥානයේ සුමාන දෙකකට සමනවදීවා කියලා අදිස්ථාන කරලා අර හම්බෙච්ච පරිසරයේ උද්දට වැරවැයම් කරනකොට යට තීරණොත් ආයෙත් පණිනවයි කියලා ඒ කෙනාට තියෙන ප්‍රශ්න තමයි සෝවාන් මාර්ග ඥානදී ලැබෙන මේ සිලිලාරය සකදාගාමි මාර්ගය ලැබෙන සිල්ලාරේ බොහොම සමානයි. ඊට පස්සේ අනාගාමි මාර්ගය ලැබෙන සිල්ලාරේ හරි වෙනසක් තියෙනවා. මොකද එතකොට සංයෝජන ධර්ම දෙකක් සම්පූර්ණයෙන්ම නතර කරලා. ඒක නිසා ਸਰවඥාන් සඳහන් කළා තියෙනවා. මේ මාර්ග ඥාන හතරෙන් සෝවාන් අනාගාමි අරිහත් කියන මාර්ග ඥාන තුන හොඳ හැප්පිල්ලක් හැපිලා පණිනේ. සකදාගාමි මාර්ගය ඉතර හැපිල්ලක් නැහැ. එහෙම තැන්නේ යන ගමනක් තියෙනවා. ඉතින් මේ ශේස්ත්‍රය කතා කරන්නේ විශේෂයෙන්ම මේ ආරණ්‍ය ප්‍රතිපදාවේ. ඒ මොකද මේ එක එක්කනට මේ තාන්න මාන්න දීලා එක එක්කනයිවක් කාලා දික්කදාද නඩුයි gedරට මිනිසුන් ගහ ගන්නවායි තමන්ට වන්දනා කරව ගන්නවා කට්ටියට කියලා වැඳප වැඳප මන් දැන් ආර්යයන් වහන්සේ නමක් කියලා අන්නේ විකාර වලට තියෙන අකමැත්ත නිසා මේව වැඩි කතා කරන්න යන්නේ නැහැ ඒ නිසා විමුක්ති මුක්තිය මම නිසන වලට යනකොට මම කියවලා තිබ්බා ඒක දුන්නේ මට නෑ ඒක මට දුන්නේ කමලසිරි ආමුදුරු. නිස්සන්න වනේදී මම ඒක පෙරවදනට ලිව්වා. නමුත් නිස්සන්න වනේ ලැජ්ජාවටපත් වුණා ඕක ලියපු එක ගැන. ඒ නිසා මුද්‍රණය කරේ නැහැ. සීමිත පිටපත් 20ක් හැදුවා ටයිප් කරලා. මම යන්නේ ඉස්සෙල්ලා. ඒක බොහොම ඉක්මනට විකුණුණා. ඊට පස්සේ මම බුරුමේ යනකොට හැම කෙනා තේම තියෙනවා මේකේ කොපියක්. සයික්ලෝ ස්ටයිල් කරලා මේ ටයිප් කරපු එකේ බොඳ වෙච්ච එකක්. ඉතින් මට දුන්නා මේ කියවන්න ඉතින් මාත් දන්නේ නැති කෙනෙක් වගේ කියවලා හොඳ හොඳයි කියලා වැත්තක දාලා මම නිකන් හිටියේ. මම දන්නවා මොකද්ද කියලා. පස්සේ තමයි මුද්‍රණය කරේ. ඒ මුද්‍රණය කරපුවාම ඔය වගේ අනවශ්‍ය විදියට මේක පටලවාගෙන උපාධි කෝට් එක දාගන්නවා වගේ මාර්ගඵල කෝට් එක දාගත්ත කටියත් ඇති. නමුත් සමහර විටක මේක පිළිබඳ හැකි සංඥාව පහළ ඇත්තටම එහෙමපත් වෙන ඇතත් ඇති. මට ඒක කොහොමඩක්වත් වෙන් කළ කියන්න බෑ පැවිද්දෝ උපවිද්දෝ ගෑනු පිටින් ભેදයක් මේකේ නෑ මොකද මේ ඒ නෝනගේ නමත් බලනකොට තේරෙනවා කාර්යබහුල ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ නිසා මේ පොත කියවනකොට මතුවෙන මේ ප්‍රශ්න වලට උත්තර මේ පොතේ නෑ. නමුත් ඒවා අපි මේ පොත දැන් ලියන්න වෙනවා. භාවනා කරලා කරලා කරලා අපිට අපිට හිතෙන ටික අපි ලියන්න ඕන ලියලා තියාගෙන ඉනවා. ඉතින් චෝදනා වෙන්න ඉඩ තියෙනවා. මේ අනවශ්‍ය විදිහට සෝවාන් කඩයක් දාගෙන, අරියත් කඩයක් දාගෙන බඩු විකුණනවා, පොලිය බඩු විකුණනවා වගේ කියලා කියන්න ඉඩ තියෙනවා. නමුත් අපි හිතන්න නරකයි මේ ඒ තරම්ම මේ වෙන්න බැරි දේවල් නෙමෙයි. ඒකේ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කතා කරන්න වෙන්නේ ජෙනරල් සාමාන්‍ය මට්ටමින් කතා කරන්න පුළුවන්. නමුත් මේ නොනගෙත අදහසක් තිබුණ නැහැ පොත ලියන්නේ. පස්සේ පළ කරනකොට මේ නොන විශාල කට්ටියක් ඇසුරු කරපු කෙනෙක් කට්ටියක්. ඒගොල්ලන් තේරලා තියෙනවා මෙයාගේ කතෝලික නොන කෙනෙක් ඇති වෙලා තියෙන වෙනස ඊට පස්සේ තමයි පොත එළියට එන්න පටන් අරගත්තේ. දැන් ඒකටත් ධම්මජීව හම්සගේ account එකට සල්ලි වැටෙයිද මන් දන්නේ. වේගන යන්නේ එහෙම එකක් දැන්. ඒකත් මේ ධම්මජීව ආමසගේ account එකට තමයි සල්ලි වැටෙන්නේ හොඳක් කළා තියෙන ඥානාරාම සංසෙත් දැන් නඩු දාන්න බෑ උන් දැන් අපවත්තු මමත් කියන්නේ මා දන්න ආමසු කෙනෙක් කියලා කියනවා දන්න කියන කෙනෙක් කියලා මම නඩු බාර ගන්න යන්නේ එමීට බෝලෙට බැට් එක නිකන් ලෑල් අල්ලලා shape වෙලා මම අදින්න යන්නෙත් නෑ යන්තම් ගේම අරගෙන යන්නේ ඔය විමුක්ති මුක්ති ආපු දවසෙල්ලා හැමදාම මේ වගේ ප්‍රශ්න ඒ ප්‍රකාශන එන්න පටන් ගන්නවා චෝදනානම් ප්‍රසිද්ධිය තාම ආවේ නෑ එයි නමුත් මම කියනවා මේ වගේ දෙයකින් උනන්දු වෙලා හරි කවුරු හරි මේ ජාම බේරගත්තොත් පින්ම පැන්නොත් ඒක මේ ශාසනයට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආභරණයක්. ඒක නිසා පුළුවන් තරම් මාන්නයට එන්න දෙන්න එපා. අව탁සීරු කරන්න. අව탁සීරු කරාට වෙන්න බෑයි කියලා ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ වගේම ප්‍රසිද්ධිය කතා කරන්න යන්නත් එපා. මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා කාන්තාවන්. මොකද පිරිමිනම් අපි නිතර නිතර අපිට ඒවා සාකච්ඡා කරන්න වෙලාවල් හම්බ වෙනවා. මොකද කාන්තාවක් වුණොත් මේ කමඨහන් සුද්ධ කරන්න මේ වගේ මට්ටමේ අමාරුයි මේ කාර්යය කවුරක්වත් ඇත්තේ නැහැ. ඒක නිකන් මේ හිර වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ආපුවම මම මට දැන් තින්නේ බුරුම පණ්ඩිත සාංශල විතරයි. ඉතින් ගිය වෙලාවක මම ඉතින් දාන ඔය වගේ එකතු කරන යන කුණු ටික ඒ සාංශික ඔළුවට දැම්මට පස්සේ කියලා දෙනවා. හැබැයි හරියටම අහන්න ඕනේ ප්‍රශ්නේ මෙහෙමයි කියලා. මොකද ඒ ශාංශයේ ලංකාවේ වාතාවරණය දන්නේ ඉතින් මම හරියට බගෑපත් වුණා වඩින්න කියලා ලංකාවට. නමුත් 96යි වයස. ඉතින් ඒ නිසා අමාරුයි කරන්න. ඒ නිසා උනන්දුවෙන් කරගෙන යන්න පොදු ආදර්ශයක් වශයෙන් දෙන්න පුළුවන්. අව탁සේරු කරන්න හැම වෙලාවෙම පුළුවන් තරම් ඒකට ගැළපෙන කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා මිස අනික් අයට සාකච්ඡා කිරීමෙන් නිකන් මේ උසුළු විසුළුට ලක් වීමෙන් අනිකත්‍ය පව කරගන්න. ඒක කරන්න දෙන්නත් එපා. තමන් තමන්ගේ තත්තර ගැළපෙන විදිහට වැඩ කරන යන කොහොමඩක්වත් මේක අවබෝධ කෙරුවේ නැහැ කියලා පස්සට යන්නේ මේක මේ වන් වේ ගියරකට වැටලා තියෙන දැන්. සෝවාන් මාර්ගේ වැට ලැබුණා ආයෙ එන්නේ නැහැ. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ ඇති වෙච්ච ගැම ඉදිරියට යෑමයි. ඒකයි මම මේ වචන ස්වල්පයක් මතක් කරේ මේක සම්බන්ධව. ගරු ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න හතර ඉදිරිපත් කරලා අවසానයි. ඉතින් අපි තව ටිකක් වෙලා දෙමු. කාට හරි අවශ්‍ය නම් ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල ඉතුරු විනාඩි සල්පේ පාවිච්චි කරන් මේ ඒ සඳහා වෙලාව දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි උදේ වරුවේ සතිವಾರයේ මෙතන સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි මම වචන සල්පයක් මතක් කරනවා මේ කමඨාන් සුද්ධ කිරීමේ වාර්තා පිළිබඳව. අපි වසුගී ටිකේ පියවර කීපයක් ඉස්සරහට තිබ්බා. ඒකෙදී ප්‍රධාන වශයෙන්ම කෙරුවේ බුදු කමඨාන් සුද්ධ කිරීමකට ආවා. පුද්ගලිකව හම්බ වෙන්නේ නැතු ඒකට ඉතින් ප්‍රශ්න චෝදන ආවා. බුදු කමඨාන් සුද්ධ කරනකොට ලිඛිතව දෙනවා නමගම දාන්න නැතුව. නමුත් උඟ වෙලාවට ඒක බහුලව කාවිච්ච කරනකොට මම දැක්කා මේ සමහරු මේ භාවනාවට අදාළ නැති අපිට විසඳන්නත් බැරි ප්‍රශ්න අරගෙන ඇවිල්ලා <clears throat> පිරිසෙත් කාලේ නාස්ති කරන නිසා මම තදින්ම බලපෑම් කරා වැඩමුළු සංවිධානයේට මේ මෙන්න මේ ටිකයි අපි කමෙන්ට් ආරන්න දෙන්නේ මෙන්න මේකයි බලාපොරොත්තු වෙන්නේ මින්ගේ පිට එන ප්‍රශ්න විසිකරන්නේ කියන අයින් කරන්නේ කියන දාන්න එපා දාපුවම නිකන් කෑ ගැසෙන එක විතර වෙන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධයේදී වැඩමුළු සංවිධානයේට හරි බරක් ආවා. මේ කොහොම සංවිධානය කරන කම පිරිස කෑ ගහන්න නැතුව තියාගෙන කම පිරිසගේ සමාජික ප්‍රශ්න විසඳන කම මේ වාර්තා සකස් කිරීම පිළිබඳව ඉතින් මම ගිය පාරව මෙල්බන් යන්න ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියා යන්න ඉස්සෙල්ලා ඕක සාකච්ඡා වෙලා තිබුණා ඊට පස්සේ හුඟා කට්ටිය මතක් කරා වැඩමුළු සංවිධානයේට කමඨාන් සුද්ධ කරන දින එක අමන ක්‍රියාවක් කියලා. මම මේ කමඨාන් සුද්ධ කරන දින එක නෙවෙයි කරන්නේ මේ මේ දින මාත්‍රකාවට අදාළ දින කමඨහන්ට අදාළව අපි දීලා තියෙන රාමුවට අදාළ ප්‍රශ්න ටිකට ප්‍රමුඛතාවය දෙන්නේ. ප්‍රමුඛතාවය දුන්නට පස්සේ අනෙක් ප්‍රශ්න තියෙනවා අපි කියනවා මේ ප්‍රශ්න අපි අදාළ නැහැ පැත්තකට දානවා. හැබැයි ප්‍රශ්න මේක අදාළ විසිකරාට යට කියලා දෙන්න ඕනේ මේ වටිනා වෙලාව වැඩ ගන්න මෙහෙමයි කියලා. ඒක මට කරන්නට වැඩිය වැඩ වුණු සංවිධානයට පුළුවන්. ඊට පස්සේ මෙල්බන් වලදී විජේ මහත්තයා භාවනා කරන කෙනෙක්. හරි ලස්සනට පටන් ගන්න දවසේම මේ මහත්ය කරනවා වගේ මේ උදේගේ නම් දක්ෂකමක් නැත්තේ නෑ. ඒ වගේ ප්‍රශ්න මෙච්චරයි තියෙන සාංශ මෙන්න සමා මෙන්න භාවනාවට අදාළ ප්‍රශ්න මෙන්න ධර්මයට අදාළ ප්‍රශ්න මෙන්න විසිකරන ප්‍රශ්න කියලා උදේම සභාවට කියනවා. කියලා මේ මහත්ය ඉදිරිපත් කරනවා. මේ මහත්ය ඉදිරිපත් කරන ඉස්සල්ලාම හොඳටම ලියවිච්ච එක ඉස්සල්ලාම ඉදිරිපත් කරනවා. ඊට පස්සේ භාවනාවට අදාළ සාමාන්‍ය ප්‍රශ්න. ඊට පස්සේ ධර්මයට මම කියපු බණකට අදාළ ප්‍රශ්න. ඊට පස්සේ කියන ප්‍රශ්න ටිකක් තියෙන සාංශ විලාම මෙච්චර තියෙනවා කැමතිද ගන්නවද කියලා. මේ ක්‍රමයේ ලියලා ඉවුවට පස්සේ අපි මුළු ලංකාවේ ඉන්න ඔක්කොම වැඩමුළු සංවිධානයට දුන්නා. දැන් දැන්වත් මේ දවස්වල රිට්‍රීට් එකක් කරනවා. අද 8 වෙනි දවසේ මම මේ හාපු නිසා වුණේ නෑ. ඒ වයිදී ඒගොල්ලෝ සංවිධානයේ මේක බාර අරගෙන මයි ළඟට එන්නේ ප්‍රශ්න දැන් දෙන්නෙක්ගේ පෙළ ලියන එකනත් වගේ කියන්න ඕනේ. ලියන්නේ අදාළ දෙයක්. දෙක සංවිධානයේ වගේ කියන්න ඕනේ. සංවිධානයේ වගේ කියනකොට ලියලා කියවන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් කලින්ම විශ්වය. සමහර ප්‍රශ්න ඒ වෙලාවට කියවන්න කියව කියවන්න බෑ. දැන් මේව නේ කවුරුට කලින් කියවලා තියෙන්නේ. ඊට පස්සේ ඉදිරිපත් වෙන්නේ ක්‍රමයට මේක. මේක වෙච්චි ගමන් මුළු සභාවම විනයගත වෙනවා. කාරි පුදුමයි හිතා ගන්න බෑ. ඒක මට පේන මගේ දුර්ලභමක්. මම මේක මෙච්චකල් හඳුන්වා නොදී. හඳුනා දුන්නේත් මම නෙවෙයි. හඳුනා දීම සිද්ධ වුණෙත් ඒක විපරිණාමයෙන් ලස්සනට සිද්ධ වුණා. ඒක නිසා ගොඩක් වෙලාට දැන් ප්‍රකාශන ඉදිරිපත් කරන මිසක ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද Tamanට දීලා තියෙන උපදේශ ටිකට භාවනා කරනවා ප්‍රශ්නයක් එන්නේ මේ මෙතන එකක් කියන වෙන දේවල් කරනකොට තියෙන ප්‍රශ්න ඉතින් ඇවිල්ලි ඇවිසිල්ල අනිත් එක වැඩමුණු සංවිධානයේට පැහැදිලිවම වෙලා අරගෙන කියලා දෙන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්න අපි ගන්නෑ එක්ක මේ ඉදිරිපත් කරන ක්‍රමේ වැරදි කියලා ඉතින් ඒ සඳහා හැමදාම දැන් හැම වැඩමුළුවකම වැඩමුළු සංවිධානයේ කට්ටියට කතා කරලා කියනවත් එක දවසක් ලියන්න ගියාට පස්සේ මේ ප්‍රශ්න වල මෙන්න මේ මේවා හොඳ ඒවා මේවා නරක ඒවා කිව්වට පස්සේ ඒ පුංචි ගුණයක් එනවා පුදුම වෙනසක් ඇති කරනවා. ඒක නිසා සමහර වැඩමුළු සංවිධායකයන් සංවිධායකයන් බය වෙලා තිනවා ඉදිරිපත් කරන ප්‍රදේශයේ අඩු වෙනවයි කිය. ප්‍රශ්න ලියලා ඉදිරිපත් කරන බය වෙනවයි කිය. ඉතින් ඒගොල්ලෝ දොඩ තට්ටු කරගෙන කියනවලු මොනෝ හරි ලියලා දෙන්නේ. ලියලා දීලා මේ ඡන්ද ඡන්ද ඉල්ලන්න ඇවිදිනා වගේ ඉතින් ගාක් වෙලාට කියනවා මට 12 මානවා මේකට යන්නේ. ඒකට යනකොට ඒ වෙලාවලු ගෙනත් දෙන්න ප්‍රශ්න. ඉතින් මං කිව්වා හෙටට දාන්න. පෙට්ටි ඡන්ද පෙට්ටි වහන්න අහවල් වෙලාවට. හෙට පෙට්ටි ඇරලා තියන්න. ඉතින් මහලකට උවට උපක්‍රම දිනන රාශියක්. දැන් අපි පුදුම ලස්සනකට ගමනක් යන්න පටන් ගන්න තියෙනවා. අපි මේ යන්න හදන්නේ මේක විශාල මට්ටමකට යනවනම් අපි කොහොමද මේ ගොනුව ගන්න කියන එක. ඒ නිසා තාමත් මම කියන්නේ මම වැඩමුළු සංවිධානයේට කමඨාන් සුද්ධ කරන්න දෙනවා කියලා. නමුත් මේ ලියවෙන දේවල් කියවලා ඉදිරිපත් කිරීම තුලින් මම දන්නවා ප්‍රධානම ලාභය ලැබෙන්නේ වැඩමුළු සංවිධානයේට තේරෙනවා මේ අපි භාවනා කරලා යෝගාවචරකේ මනස යොමු කරන හදන්නේ කොතෙන්ද කියලා. යෝගාවචරගේ මනස එතෙන්ට යමුනාට පස්සේ ඒක හෙලි කරන්නේ කොහොමද කියලා දන්නවනම් ඊට පස්සේ ඉතර දෙයක් නෑ මේකට කාටවත් සද්ධා වෙන තිකමක් නෑ කාටවත් ඒක ඕන නැතිකමක් නෑ කාටවත් වෙලා තියෙන්නේ මේ යන්නේ කොයිද කියලා අහන්න මල්ලේ පොල් කියන ඊට පස්සේ බැනලා වැටුකුත් නෑ මොකද එයා භාවනා කරන කෙනෙක් මිනිමියෙක් වගේ නෙවෙයි ඒ නිසා මේ හරියට එල්ලෙට කතා කරන්න ගියා නම් අපිට මේට වැඩි විශාල සංවිධාන වලට යන්න පුළුවන් සංනිවේදන ප්‍රශ්න ඇති නොකරගෙන. ඒ නිසා මේ වැඩමුළුවට ඉස්සල එකට ඉස්සලගේ මම උදේ මහතර කෙලිම බැලලා ගියේ. උදේ වෙවිලා අන්ලා තියලා ඇඳවි අපිට අච්චාරුව තියලා ගියේ. මම මේ දේ අනාගාමී කරලා යන්න මේ අන්ලා තියලා යනවා. දැන් ඊට පස්සේ ඕන්න කීකරු වෙනවා. කීකරු වෙන්න ඉස්සලා ඇත්තටම ඉතින් ඈ එන්න නාන්න වෙනවා. මට තුරතල් කරගෙන ඉන්න බෑ. මොකද මෙතනින් අතෙන් යනවා, අතින් අතෙන් යනවා. ඉන්න ඉන්න කාට බැන බැන මමත් ඇවිදින එකයි කරන්නේ. ඒ නිසා මේ වෙන සංවිධානයට එන්න අවුරුදු 10ක් ගිහිල්ලා තියෙනවා කියලා දොර කුපුරට උඩ වරි කෑ ගහනවා. 10ක් ගිහිල්ලා මදි. මෙහෙම හරි කරන්නේ. නැත්නම් අන්තිමට සම්පූර්ණයෙන්ම මේ අසංවිධිතම තැන තමයි සුබතරම් වෙලා තියෙන්නේ. අසංවිධිතම තැන. හැබැයි ඇරියේ නෑ. ඕගොල්ලෝ ඇරියෙත් නෑ මං ඇරියෙත් නෑ. ඒක නිසා දැන් අපිට මේක මහනුවර දිස්ත්‍රික්කෙට මධ්‍යස්ථානය කරගන්න පුළුවන් තරමට බය නැතුව වැඩ කරගෙන යන්න පුළුවන් තරමට අවිල තියෙන නිසා ගණන් ගන්න එපා මම බැන්නට ආදරේට එහෙම කියන්නේ. ආදරේ තමයි එහෙම කියන්නේ. ඒ වචන ටික මම කතා කරේ මේ කාටත් ඒක මේ එල්ලේ දැනගන්න එක. මේකටයි භාවනා කළ යුත්තේ. මෙන්න මේකයි කිව යුත්තේ කියලා දන්නවනම් අපිට මේ ඇයි හොඳයියක් ඕනේ නැහැ. ආවනේ කාරණාවට කතා කරන් නඩුව කතා කරලා ඉවර කළේ යන්න පුළුවන්. හොඳයි. අපි එවනම් මේකෙන් උදේවරුේ සතිವಾರේ સમાપ્ત කරනවා. අපි 12 මාරට විලා ගන්නවා තක්මන් භාවනාවට මම වැඩමුළු සංවිධානයෙන් ඉල්ලා හිටනවා පුළුවන් නම් 12යි කාලට සක්මන් භාවනාව පිළිබඳව කොටස වෙන් කළා තියෙනවා අපි ළඟ නේ කොච්චර විනාඩි 18යි සුජිත්නුත් ඉන්නවා තක්මන් භාවනාව පිළිබඳව දැනගන්න ඕනේ කට්ටිය මෙතෙන් දෙන්න එතකොට ඒගොල්ලෝ 12මාරණකම් ඒ විනාඩි 15ක් බණ අහලා 12 මාරණදල එකමාරණකම් සක්මන් කරනවා කරුණා කරලා. එක එකන කුටු කුටු ගන්න එපා. පේනවා ටික ටික තාම එළිදී තියෙනවා. ඉස්සර විතර නෑ. හැබැයි මේ ඒකත් තව අඩු කරනවා නම් මේ ගමේ පන්සල කප් මේ වැඩ කරන්නේ මේ දින ආදර්ශේ පොඩි නෑ. එතකොට ඔක්කොටම හම්බෙන්නේ මේ වගේ තැනක අපිට පිළිවෙලකට ගමනකට යන්න පුළුවන් කියන එක. ඒකට කරුණා කළා මේ ආදර්ශයක් පිටවන්න යන්නේන කට්ටියත් එක්ක කතා කරන්නත් එපා. තම තමන් අතර ඇයි හොඳ අයියක් කුටු කුටුවක් ඕනෙත් නැහැ. ප්‍රශ්න තියෙනවනම් මේ වගේ වෙලාවක අපි කතා කරමු. ඉතින් මම හිතන්නේ මම මේ නපුරු වචන පාවිච්චි කරයි කියලා ඇඹුල් වචන කිව්වයි කියලා. ඒ කියන්නේ ඔක්කොම මේ මේ ආදරේ ශිර දෙනාරම තෙරුවන් සරණයි.